ගයි ශිළු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් අපේ පොදු කමඨහං සුද්ධ කිරීම ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට අපි ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 8ක් සම්බන්ධ ලැබිලා තියෙන ඔක්කොම ඒකෙන් 7ක් කමඨහන් සම්බන්ධව අනිත් ප්‍රශ්නේ යෝජනාවන් සම්බන්ධව ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලා සිටින විට උඩුතොලේ වදිනවා දැනේ. පසුව ටික වේලාවකින් හුස්ම රැල්ල නොදෙනී යයි. එවිට සිත කයට යොමු කරමි. එවිට කයේ වේදනාවක් හද ගැස්ම වැනි දේ දැනේ. මෙසේ සෑහෙන වේලාවක් සිටින විට නිින්ද ගියාමෙන් දැනේ. එවිට ශරීරයේ ඉහළට ඇදී යන්නාසේ දැනේ. සැහැල්ලුවක් දැනේ. සිතට අරමුණු පැමිණියද නොදැනෙන්නාසේ සිටිමි. වාඩි වී සිටින බවද හොඳින් දැනේ. සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමි. යටිපතුලට පොළවේ තද ගතියක් දැනේ. ටික වේලාවකදී මුහුණට බර ගතියක් දැනේ. සිතට අරමුණු ආවද එය නැවත සක්මනට ගනී. මුහුණු මුහුණ ප්‍රදේශයට බරගතියක් දැනෙන නිසා නැවත පර්යංකයට යෑමට සිටේ. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ විදිහට ඉතින් අර මූණට බරගතියක් හෝ කයේ මොනවාරි දැනුණට පරියන්කෙන් හදිස්සි වෙන්න ඕනේ නැහැ. මොකද පරියන්කේ හා සමානව ශක්මනේදිත් ওই තොරතුරු දැනෙන්න පුළුවන්. ශක්මනේදිත් ඉදිරියට යන්න පුළුවන් ඒවා දැකලා ඒක නිසා ඒක පරියන්කයට යන්නම තද බල කාරණාවක් නෙවෙයි අනිත් එක අර සක්මනේදී හිත පිට ගිහිල්ලා ආපහු අරමුණට එනකොට සක්මන් අරමුණට අර හිත පිට යෑම නිසා හිත කැළඹිලා කැළැත්තිලාද එනත්තම් සීරුවෙන් Tamange අරමුණට එන්න පුළුවන්ද ආවට පස්සේ අරමුණ කොහොමද වැටෙන්නේ කියන විස්තර ටික අතුල් කරන්න පුළුවන් නම් මේ රචනයේ වටිනාකම තවත් වැඩි වෙනවා මං අරමුණට ආවා කියනවා වෙනුවට එනකොට හිත කැළඹිලාද අවුල් වෙලාද නැත්නම් අර තිබුණ විදිහටම අරමුණේ සක්මනේ හිත පාත්තගෙන යන්න පුළුවන්ද කියන තොරතුරුත් මේ මේ වார்த்தාවට දාන්න වෙන විදිහට කරන එක බලන්න බලනකොට තමයි තේරෙයි හිත පිට ගිය පළියටම කෙලසෙන්නේ නැහැ ආපහු කරදරයක් නැතුව අරමුණට ගන්න පුළුවන් නම් හිත පිට යෑමෙන් හිත කෙලසෙන්නේ නැතුව තියෙන බව එහෙම නැත්නම් මේ ජීවිතේදීම පව් අහෝසි කරන්න පුළුවන් බව මේ ජීවිතේදීම කරපු ටික වැරදි ටික මගලා දාන්න පුළුවන් බව තේරුම් ගත්තාම ඒක යෝගාවචරයට ගොඩාක් ශක්තියක් එනවා මේ වඩන ලද සතිය කොච්චරක් අපි ආරසා කරනවද කියලා ඉතින් ඒක සක්මන විතර නෙවෙයි පරියන්කෙදිත් වෙනවා ඒ නිසා පිට ගියාට පස්සේ ආපහු අරමුණට ගන්න පුළුවන්කම ලොකු දෙයක් නමුත් ඒ වාසිය කුසලය අධි කුසලයක් වෙන්න නම් දක්ෂ වෙන්න නම් ආවට පස්සේ කොහොමද හිත කොහොමද අරමුණ කරදරයක් නැතුව ගන්න පුළුවන් වුණාද කියන විස්තර ටික බලලා ඇතුළු කරන්න කියලා තොරතුරු කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි. පර්යංකේ ආනාපාන සති භාවනාව වඩන විට මිනිත්තු 3ක් පමණ සුසුම් රැල්ල දෙස බලා සිටින විට සිත පිටතට විසිරී යයි. මොහොතකින් නැවත සිත අරමුණු කරා පැමිණේ. නමුත් සිත අරමුණේ නොරැඳී විගසින්ම නැවතත් පිටතට විසිරී යයි. මෙලෙස පැයක් පමණ පර්යංකයේ සිටියෙමි. පසුදින පර්යංකයේදී සිත විසිරී යෑම පළමු දිනයට වඩා සෙමින් සිදුවිය. පෙර දිනට වඩා සිත අරමුණෙහි රැඳුනි. මාගේ භාවනාව තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හරි ඉස්සලා කියපු උපදේශය මේකේ මතක් කරනවා මේකේ ඒ පැත්තට බලපු ගතියක් පේනවා. ඉද පිට යන ගතියත් අඩුයි. නැවත ගත්තට පස්සේ වැඩි වෙලා හිටිනවයි කියලා. නමුත් ඒ ගන්න වෙලාවේදී පිට ගිය හිත නැවත Tamange අරමුණට එන වෙලාවේදී අපි කොච්චරක් සාදර වෙලා කොච්චරක් ඒක භාවනාමය සතිමය වශයෙන් අවබෝධ කරාද කියන එක තව මේට වැඩි බැලුවොත් ආ විස්තර තියෙනවා. ඒ නිසා මේ ලියුපෙකන කැමැති දාත උස්සන්න නැත්නම් අපිට සභාවට තව ටිකක් තොරතුරු දෙන්න. මේ ප්‍රශ්න ලියපෙක් කරනවා. පිටගියේ හිත නැවත එනකොට ඒ තමන් ඒ ආපහු අඳුල්ලා දෙනකොට පිටගිය කෙනෙක් නැවත ගෙදර එනවා වගේ අඳුල්ලා දෙනකොට කොහොමද වග විස්තරේ කොච්චරක් ඒක විස්තර දැක්කද කියන එකයි මම දැනගන්න කැමති. ඒකට ස්වාමීන් වහන්සේ අවසරයි මට මගේ සිත පාලනය කර ගැනීමට සතිය පිහිටුවාගත්ත එක වැඩියෙන් ලියමු වුණා කියලායි මට හිතෙන්නේ. ඔව් ඒක ලියවිලා තියෙනවා මං අහන්නේ ආපහු පිට ගිය හිත නැවත ගෙදර එන වෙලාවක් කියලානේ අන්නේ එනකොට හිත පශ්චාත්තාපෙලාද නැත්නම් කමන්නේ පිට ගියා වුණත් නැත්නම් ආවයි කියලා සතුටක්ද තියෙන්නේ එනකොට හිත කැළඹිලාද නැත්නම් අර තමන්ගේ ගෙදර මිනිස්යාම කිට ගිහිල්ලා ආපහු එන වගේ පිළිකන්න කැමැති ගතියක් හිතේ තිබුණා පිට ගිය සිත නැවත එනකොට සතුටක් දැනුණා එතකොට හිත පිට යනකොට තියෙන කනගාටුවයි නැවත ඇතුළට එන සතුටයි ගත්තාම කොයි එකද වඩා හොඳ? නැවත ඇතුළට එන එක ගැන සතුටු වුණා. ඉතින් ඒක කවදා හරි පිට යනකොට වැඩිය කනගාටුවට වැඩිය ලොකු සතුටක් තියෙනවා. භාවනා කරන එකනට හිත ආපහු ඇතුළට ගන්න. ඉතින් මේක දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරොත් විතරනේ. මේ සතුට කොච්චරද කියනවනම් පිටගින යෑම නිසා ඇතිවෙච්ච කනස්සල්ලෙන් එන සියලු පව් අහුසි කළා දාන. අපිට ඒක වෙන්නේ පිට ගිහිල්ලා ආවත් අයියෝ හිත පිට ගියානේ කියලා පශ්චාත්තාප වෙන මිනිසයා ඒ කාන්තෙන් ෂුවර් එකටම අපායයි තමයි. එද මේක පශ්චාත්තාපෙදී තියෙන එහෙම නෙවෙයි පිට බලච්චාවයි නම ගන්න පුළුවන් නේ ගන්නකොට හරි පිටිකේ සතුට පිටිකේ කනකට වැඩි සතුටක් තියෙනවා නම් මේකම දිවි ලෝකයක් වෙනවා දිවි ලෝකෙටමයි යනවනයි යන්නේ කැමති නේ දිවි ලෝක යන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න නැහැ දිවි ලෝක ගිහිල්ලා දැන් නැහැ <laughs> දැන් ඊයේ පිස්සු කෙලපු අම්ම නේද මේ? <laughs> මල්කාන්ති අනම්මන උගන්නලා ඔය. දැන් භාවනා කරන ප්‍රශ්නයක් නැහැ නේ? අල්ලගතයි. එහෙමයි. කොහොමද ධක්මනේ පරියංගයේ වෙනස? සක්මන් කරන කොටයි පරියංග කරන කොටයි දෙක කොහොමද වෙනස දැනගන්නේ දැන්? සක්මන් කරන වෙලාවට සිත මේ කොහෙද කකුල කොහෙද හිත තියෙන්නේ? සිත ගමන් කරනවා කියලා සිත දැනෙනවා. හිතනවා පාදේ උසවනවා බිමින් තියනවා මෙහෙම පාදයට බර ලැබෙනවා කියලා ඇවිදින ස්වභාවය දැනෙනවා පාදයන්ගේ ඉඳගෙන ඉන්නකොට මේ දනිස් කකුල නමාගෙන කකුල වලට බර සහ පිටුපසට බර දැනෙන බව දැනෙනවා ඒක තව විස්තර බලන්න. එතකොට බලනකොට තමයි තේරෙයි ඒක විස්තර බලන්න බලන්න පිට සද්ද වලින් වේදනා වලින් හිතිවිලි කලබල වෙන්නේ නැහැ. මේකේ පිහිටනවා. පිහිටනකොට තමන දෙරි ඉඳගෙන ඇවිදිනකොට විතරක් නෙවෙයි නිදාගෙන ඉන්නකොටත් එහෙම නැත්නම් එක දණක හිටගෙන ඉන්නකොටත් මේ කයට හිත ගත්තොත් අපි මිනිස්සු වෙනවා. manussත් ප්‍රතිලාභේ ප්‍රෝජනයක් වෙනවා. එහෙම නැත්නම් කයේ නෙවෙයි නම් හිත තියෙන්නේ. එහෙනම් ඉතින් නන්නත්තරයි. එන කියන්නේ මිලේච්චයි කියලා. මිලේච්චයි කියලා කියන්නේ වැද්දෝ කියලා. ශිෂ්ටාචාර නැති જાතිය. හිටගෙන හිටේ හිටගෙන බව දන්නේ නැහැ. ඊයේ වෙලා තිබුණේ හිටගෙන ඉන්න නැති හිටගෙන ඉන්නකොට දන්නේ නැතිකම නෙවෙයි ඒක කියන්න ඕන බව දන්නේ නැහැ මොකද්ද කියන්න ඕන බව දන්නේ නැහැ ඉතින් ඒකෙදී යෝගාවචරගේ දෝෂයක් නෑ ඒ ගුරුවරගේ දෝෂේ ගුරුවරයෙක් කියලා දෙන්න ඕනේ භාවනා කරලා මෙන්න මේක බලන්න මේක කියන්න ඒක කියන්නේ නැතුව ගහුවයි බැනලා කියලා වැඩක් නෑ ඉතින් ඒක කියලා දෙන්න පළවෙනි දවසේ දෙකේ කල් ගන්නවා ඉතින් ඒක නැති කරන්න අපි කොලයක් එවනවා ගෙදෙට්ට එන්නේ ඉස්සලා මේන්න මේක කියවන්න කියලා ඉතින් ඒක කියවන උඟක් අඩුයි කිව්වට මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ආවට පස්සේ දවස් දෙකක් යනකම් ඒ භාවනා කරනකොට බලන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් ඒ තාක්කල් කමටහන් සුද්ධ කරන්න අමාරුයි. දැකලා කියනවනම් ඔය පිට ගියාට පස්සේ ආපහු එනකොට කොහොමද කියන එක උඟක් දිනු ඊට උඟක් දිනු වැඩක්. නැවතත් මං ගන්න අර මුල් පාඩමට සක්මන් කරනකොට බර වැටෙන්නේ කොහටද? වමටද දකුණටද? ඉඳගෙන ඉන්නකොට බර වැටෙන්නේ කොහටද? හිටගෙන නිකන් ඉන්නකොට කොහොමද බර වැටෙන්නේ? නිදාගෙන ඉන්නකොට වැටෙන්නේ ඒක පැත්තක් විතර දිගට බලමින් ඒ කමඨාන් සුද්ධ කරන්න භාවනා මධ්‍යස්ථාන නොවුනට කමන්නේ කොලයක් කරන් ලියලා තියන්න. ලියන්න ලියන්න ඉනි මගක උඩ නගින වගේ තේරෙනවා. ඔට්ටුයිද? තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම වඩන්නේ ආනාපාන සති භාවනාවයි. අවුරුදු 3ක පමණ සිට භාවනා කරමි. ආනාපාන සති භාවනාවේදී හුස්ම හොඳින් දැනේ. උණුසුම සිසිලස කෙටි බව දිග බව යන විස්තර හොඳින් බලා සිටින විට ක්‍රමයෙන් හුස්ම තුනී වී යයි. ඉන්පසු සිතද තැම්පත් වී සිතුවිලි වලින් තොරව පවතිනු දැනිනි. සමහර විට සිතුවිලි වේගයෙන් ගලාගෙන ඇවිත් ක්‍රමයෙන් සිත තැම්පත් වේ. ආනාපානයේද තැම්පත් වී සිතද තැම්පත් වූ විට භාවනා කරන බවක් නොව කෙරීගෙන යන බවක් වැටහුණි. gedara doreedi sita aramunaka වරහන් ඇතුලේ අකුසලයක පැටලි පැටලි යන විට සිතට ඒ බව දැනුම් දෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව යන්නේ නිවැරදි මගකද? භාවනාව දියුණු කර ගැනීමට අවවාද දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ කරන්නා වූ කුසලයෙන් ඔබ වහන්සේට මේ අත්භාවයේදීම නිර්වාණය අවබෝධ වේවා. මට මෙහෙම කියන්න හිතෙනවා හැබැයි මම දන්නේ නැහැ කිව්වට සන්තෝෂ වේද කියලා. ආශ්වාස කරනකොට මේ දිග හුස්මක් කෙටි හුස්මක් කියලා දකිනවා. gedara ඉන්නකොට හිත කෙලියේ තේක පැටලි පැටලි යනවා දෙකම එකම භාවනාව. මේක හොඳයි අරක නරකයි කියලා එකක් නැහැ. Taman දකින්නේ වම නම් වම දකුණනම් ඒත් එහෙමයි. හිත තියෙන අකුසලයේ කියලා ඒක දකිනවනම් ඒ කිසිම දෙයක් අකුසල් වෙන්නේ නැහැ. සියල්ල අහෝසි වෙනවා. ඉතින් මේක හරි අමාරුයි කියලා දෙන්න උගව දෙනෙක් හිතනවා මේ හිත අකුසලයේ කරනම් මූණ කියන්නේ දෙකින්නපතන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියන්නේ එක තමයි දන්නේ. ඉතින් නිතරම ශාප කරගන්න. ඒ ශාපේ විතරයි අකුසලයක් වෙන්නේ. අකුසල් වල පැටලෙනවා කියන එක කොයි හිතෙත් ඇති. ඒක මකුළු දැලක් තිබ්බහම සත්තු පැටලෙනවා. ඉතින් ඕකයි මකුළු දැලේ අකුසලයක් නෙමෙයි. ඒක දකින්නකොට දැන් පැටලලා තියෙන ආනපානේ දැන් පැටලලා තියෙන වම දකුණ දැන් පැටලලා තියෙන අකුසලයක් කියලා දන්නවනම් ඒකට ලියලා ඒකට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අකුසලයේ දැක්කා පශ්චාත්තාපයක් නැහැ වම දකුණ දැක්කා පශ්චාත්තාපයක් නැහැ ආනපානේ දැක්කා පශ්චාත්තාපයක් නැහැ කියලා ওই තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාණෝ කියන්නේ දැකලා පශ්චාත්තාප වෙනවා නම් ඒ සදාචාරවාදී නිසා අකුසල් සිද්ධ වෙනවා ඒක නිසා ඒක දැකලා බලන්න කවදාකවත් නැතුව දැන් අකුසලයක් තියෙනකොට අකුසලේ දානවා ආනාපාන තියෙනකොට ආනාපාන දාන වම තියෙනකොට වම දාන. දකුණ තියෙන දකුණ මේ අරමුණු කිසිම දෙක කෙලස් නැහැ. අරමුණු දැකලා මේක පශ්චාත්තාපේ තමයි කෙලස් තියෙන්නේ. නිසා දැක්ක දැක්ක දැක්ක ඉච්චරයි. ඒ නිසා ඒ දකින් දකින් අකුසල් ප්‍රදේශේ වාර්තා කරන්න පුළුවන් නම් වම දකුණ වාර්තා කරනකොටදී විශාල දක්ෂතාවයක් තියෙනවා. හරිම විද්‍යානුකූල ගතියක් තියෙනවා. බොහෝම ඉක්මනට දියුණු වෙනවා. හැබැයි ඒව වාර්තා කරන්න එපා භාවනා කරන්න ඇති අයිදිරි පිට. අසත්පුරුෂ ඉදිරියට වාර්තා කරන්න එපා. ඒක නිකන් පල්ලහැලි කතාවක් වෙනවා. භාවනා කරන පිරිසක් ඉදිරි පිට සුද්ධ වෙන අදහකින් මට මෙන්න මෙච්චර අකුසල් පහල වෙනවා කියලා හරියට අකුසල් ප්‍රමාණය කියන්න පුළුවන් නම් ඒ සීරම හොසියුනවා. එනිසා පාපොච්චාරණයක් වගේ හරියට බුදුහාමර කියන්නේ සජීවී ශාසනයක් කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දකිනවා ආයති සංවරයකුත් තියෙනවා. ඉස්සරහට හනිපෙන්න ඕනකමකුත් තියෙනවා. එයා ළඟ විතරයි ශාසනය තියෙන්නේ. වැරදි නෑ කියලා වැරදි වසන් ගන්න ගිහිල්ලා ආනාපානේ නෑයි කියලා පශ්චාත්තාප වෙන කෙනාට තාම භාවනාවට බහැලවත් නෑ. නිසා ආනාපානේ තියෙන ආනාපානේ දාන්න. වම් දකුණලදී වම් දකුණ දාන්න. අකුසලයක පැටි පැටි නැති අකුසලයක දාන්න. කුසලයක පැටි පැටි තියෙන කුසලයේ දාන්නවා නම් ওই දැනීම විතරයි අපි අපි සුගතියකට ගෙනියන්නේ. පශ්චාත්තාප වීමෝ සතුට හැම වෙලාවෙම අවුල් කරනවා ගමන. ඒක නිසා ඒ gedara තොරේදී තමයි හොඳ භාවනා සිද්ධ වෙන්නේ. ඒකට හේතුව මෙහෙදි අල්ලාගත්ත සතිය. ඉතින් ඒක දන්නවා මේ තීන තීන දේ මේක බොල් මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා උන්ටට වෙන් කරතයි. මේක කියන්නේ කවුරු කෙරුවත් හරියන්නේ කාටවත් කරන්න බෑ Tamanne කරන්න තියෙනම සදාචාරවාදියාට විශේෂයෙන් බෞද්ධයාට මේක කියලා දෙන්න හරි අමාරුයි. ඒගොල්ලෝ හිතන්නේ අකුසලයක් වුණොත් පශ්චාත්තාප වෙ යුතුමයි කිය. ඒක මානවයිති වාසිකමක් කරගෙන ඉනවා. එහෙනම් මොකටද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ? එහෙනම් මොකටද සාසනයක් තියෙන්නේ අපිට? එහෙනම් මොකටද සතිය වඩන්නේ? සතිය වැඩුවට පස්සේ අකුසල් හොඳට පේනවා. හැබැයි පශ්චාත්තාපයක් නෑ. මේ කරන අකුසල් නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කෙරෙන අකුසල්. කිසිම දෙයක් පව් වෙන්නේ නැහැ. ඔක්කොම අහෝසි කරන්න පුළුවන්. ඒ අකුසලයට පස්සේ ආයෙත් කයට හිත ගන්න පුළුවන් නම් ඒ අකුසල පස්සේ ආයෙත් වම දකුණ හිත ගන්න පුළුවන් නම් අකුසල පස්සේ ආයෙත් ආනපාන හිත ගන්න පුළුවන් නම් බුදු නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ. ඒක මතක් කරලා පියනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාවේ වார்த்தාවකි. උදේවරුේ ඉහළ වැලිමළුවේ පර්යංකය සඳහා ඉඳගතිමි. හුස්ම ගැනීම පිට කිරීම නාසාග්‍රයට යොමු කර තිබුණි. විනාඩි 45ක් පමණ වැඩි වේලාවක් ඉරියව්වේම සිටියෙමි. මේ අතරතුරදී හුස්ම සියුම්ව ගිය බවක් දැනිනි. එයත් සමගම ශරීරයේ පහසු බවක් අත් දෙකෙහි සෑල්ලු බවක් දැනිනි. එම අවස්ථාව විනාඩි කිහිපයක් තුළ පැවතුණි. ඉන්පසු නැවතත් ආනාපාන සතියට සිත යොමු කළෙමි. තවද එම භාවනා කාලය තුල බෙල්ලත් බෙල්ල වටේටත් ඉදිකටු තුඩු වලින් අනිනවාසේ දැනිනි. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් පටන් ගැනීමද දෙවනුව ඔසවනවා යනවා ගෙනියනවා තබනවා යනුවෙන්ද සක්මනේ යෙදුණෙමි. උරහිසේ දරුණු වේදනාවක් දැනුණත් සක්මනේදී එම අරමුණ මෙනෙහි කරමින් දිගටම කරගෙන ගියෙමි. සක්මනට පරයන්කට වඩා ලැබියාවක් තිබෙන බව දැනේ. ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි පතමි. ඒ පරයන්කේදී ඒ සහල්ලුවට පස්සේ ආය ආනාපානෙ මතුණාම දැන් භවනාට ඉඳගත්ta වගේ අර දෙවෙනියට මතුවෙන ආනාපානෙ බැලුවා නම් නවමු හැඟීමකින් අර පළවෙනි සැරේටත් වඩා ඉක්මනට ආයෝග තැම්පත් වෙනවා. අපි ඉස්සෙල්ල සැරේ tempත් වෙන අපිට විනාඩි 25ක් 30ක් ගියයි කියලා. ඊට පස්සේ විවේකයක් වෙලා ආය ආනපඩේ මතුවෙනවා. ඒකේ ස්වභාවය හැටි එහෙම තමයි. මතුනට පස්සේ ඒ කර්මණු කෙරුවා නම් ආයෝග tempත් වෙනවා. tempත් උනට තමයි තේරෙනවා ඉස්සර තරම් වෙලාවක් ඉන්න බෑ ආය tempත් වෙනවා. ඊට පස්සේ ආයෙනවා. මේ වගේ හිතන්නේ එක පරියන්කයක් ඇතුළත ඒ වගේ යන එන ආනාපානේ යන එන විවේකේ දිගට යන්න ගියා නම් එයාට තේරෙන පටන් ගන්නවා අන්තිමට යනකොට කිසිම කරන්නෙක් නැහැ දැන් කෙරෙන වැඩක් තියෙනවා. වරක හිත ඇවිස්සෙනවා ආයතම්පත් වෙනවා. ආය ඇවිස්සෙනවා ආයතම්පත් වෙනවා. ඒක නිකන් හේතුඵල ධර්මයක් වශයෙන් යනවා. ඒ නිසා අපිට අවශ්‍ය නම් මේ පටිච්චසමුපාදයේ දකින්ද හේතුඵල ධර්මයක් දකින්ද හේතුඵල ධර්මය තුලින් බුදුන් දකින්ද බොහෝම පරියන් කියන්නයි. ඇවිස්සුණයි කියලා නතර කරන්න එපා. ඇවිසිච්ච එක ආනපනෙන් ඇවිසෙන්න පුළුවන්. එහෙමනම් ආනපනෙ බලන්න. බෙල්ල වැටේ කඩි කනවා වගේ දැන්න ඇවිස්සුණා නම් ඒක දිහා බලන්න. සද්දයකට ඇවිදිනවා නම් සද්ද දිහා බලන්න. හිතවිල්ලට ඇවිදිනවා හිතවිල්ල දිහා මොන එක වෙලාවත් ප්‍රශ්නයක් නැහැ. ධානාපණ කියලා තිබුණ නිසා මම මෙහෙම කියන්නේ. බැලුවොත් ඒක ආයෙසරයක් මේක තරයක් බුද්ධි කරු බබා නිකන් හීනේ නැගිටතර පස්සේ එහෙම කොට්ටේට තට්ටු කරපම් කියනට එහෙම නිදාගන්න. ඉස්සල තරම් විතර වෙලා යන්නේ නැහැ. හැබැයි ඉස්සර තරම් විතර බුදියන් ඉන්නෙත් නැහැ. ඉතින් තමයි වැඩක් කරනවා නම් කරන්නේ පොඩ්ඩක් එහෙම පුන්නලා තියලා. ආයෙ වැඩේ කරලා එනවා. ඒතර ඔක ආයෙ නැගිලා චරිචුරු ගන්න. ආයෙසරේ පොඩ්ඩක් තමයි. පස්සේ යනකොට නෝක යක්ෂයා නැගිටින කොහොම කරන්නේ. ඒක ඊට ඉස්සෙල්ලා කීප වතාවක් ඒ නිදි පොළියම නිදා ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ තේරෙනවා භාවනා මුලදී නම් යොමුක් ඕනේ. මෙනෙහි කිරීමක් ඕනේ. මෙහෙවීමක් ඕනේ. වීරිය ඕනේ. ඔක්කොම ඕනේ. නමුත් දෙසරේ තුන් සැරේ මේක ගිය ගමන් එක පරියන්කේ. අන්තිමට නිකම්ම කැවිසෙනවා හිත. නිකම්ම තැම්පත් වෙනවා. ඇවිස්සෙන්න හේතුවක් ඕනේ නැහැ. තැම්පත් වෙන්න හේතුවක් ඕනෙත් නැහැ. ඒතර මම නෑ මේ පොල් පිට පාගෙන වගේ මේ පැත්ත උඩ යනවා මේ පැත්ත උඩ යනවා. ඉතින් හේතුඵල ධර්මයක් කණ්ඩායම්. එතකොට සක්මන් කරද්දි කොච්චර වේදනාවක් ආවත් මේක ලියලා තිනවා ඒ අරමුණ මෙනේ කරයි කියන එක. ඒතකොට ධක්මන මෙනේ කරාද වේදනා මෙනේ කරාද කියලා ලියවිලා නැහැ. ඒ මොන එකක් ආවත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම ඇවිදින බව දන්නවා කියන එක තියෙනවනම් සක්මනේ 100 100ක් ලකුණු ලැබෙනවා. ඒ නිසා මම සක්මන් කරන්න ගියා කියලා සද්ද නැති වෙන්න ඕනේ, වේදනාවක් නැති වෙන්න ඕනේ, හිතුවිලි නැති වෙන්න ඕනේ කියලා කියනවනම් ඒකට තමයි මරිකම, මෝඩකම, තකතිරුකම කියලා කියන්නේ. අපි දක්මන්න ගියයි කියලා කොයි දෙව නතර වෙන්නේ. ඒව තියෙද්දිත් මම භාවනාව අතාරින්නේ නැහැ. දිගට යනවා. එතකොට මේ ඔක්කොම පුංචි වෙන්න පටන් ගන්නවා. වේදනාව පුංචි වෙන්න පටන් ගන්නවා. සද්ද පුංචි වෙන්න පටන් ගන්නවා. හිතවිලි පුංචි වෙන්න පටන් ගන්නවා. ඒව ලොකු කරගෙන කෑ ගහන්න ගත්තොත් සක්මණ පුංචි වෙලා ඒව ලොකු වෙනවා. ඉතින් ඒක නිසා ඒක දිහා බලන හැටි තමයි තියෙන්නේ. ඒ නිසා මේක හොඳ ප්‍රස්තාවක් ලැබිලා තියෙනවා. දැන් මේක එහෙම ඒ අතේම දිගට වැලැන හැටට මැස ගහගෙන යන්න කියන එකයි කියන්නේ. සම්බුදු සරණයි. අතු අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම පැනයට පිළිතුරු ලැබේවායි පතමි. පර්යංක භාවනාවේදී සුසුම් රැල්ලට සිහිය පිහිටුවා සුසුම් රැල්ල වදින ස්ථානය ගැන මෙනෙහි කරමින් සිටින විට පළමුවෙන් වම් හුරහිසත් දෙවනුව දකුණු ඉරහිසත් ලිහිල්වන බව දැනිනි. ඉන්පසු මුළු සිරුරම ඊතා සැහැල්ලු බවට පත්විය. සියලු කායික වේදනාවන් නොදැනී සුවපත් භාවයක් දැනිනි. සියල්ල නිශ්චල විය. මෙසේ කොපමණ වේලාවක් සිටියේදැයි කිව නොහැක. කාලයක් ගත වූ පසු නැවත යථා තත්ත්වයට පත්වී සංදිවර වේදනාවන් පවා නැවත දැනීමට පටන් ගනී. මේ తත්වය කුමක්දැයි වටහාගත නොහැක. පසුව භාවනා කරන විට මේ తත්වය නැවත නැවත මතකයට ඒම නිසා භාවනාවට බාධාවක් වී ඇත. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. එතකොට ඒ විදිහට කයේ උරහිසේ තිබිච්ච මේ තදගති අයින් වී යෑම මේ ලියන එක්කනාගේ පැත්තෙන් බලනකොට ඒක ප්‍රශ්නයක්ද නැත්නම් භාවනා කරපු නිසා ලැබිච්ච උත්තරයක්ද කියන එක විතරයි මට දැනගන්න තියෙන්නේ. දීපේකනා කැමතිද අත උස්සන්න මේ වෙච්ච දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද මේක ප්‍රශ්නෙට උත්තරයක්ද නැත්නම් ප්‍රශ්නයක්ද කියන එක දැනගත්තා නම් ඊටු ටිකට උත්තර තියෙනවා. කැමැතිද මේ ප්‍රශ්න දීපේකන උත්තර දෙන්න? ඒ සැහැල්ලුවක් දැනීම සතුටක් වුණා මට. ප්‍රශ්න තුනක් මතුවලා තියෙනවා. පටන් ගන්නකොට කියනවා අනී කරුණාකරලා මගේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. ඊට පස්සේ ආයෙ කියලා තියෙනවා මේක ඉල්ලන්න ගිහිල්ලා ආයෙ කෙලව ගත්තා කියලා. ඊට පස්සේ අනේ මේක මට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොන උත්තරයක් හම්බුණා ප්‍රශ්න තුනක් අහන. ඒ තමයි යෝගාවචරයේ හැටි. උත්තර හම්බෙලා දෙන්නේ ප්‍රශ්නෙන් උත්තර ප්‍රශ්න තුනක් නම්. ඉතින් එතකොට අර හම්බෙච්ච උත්තරේට පුණට කියලා ගැහුවා වගේ වෙනවනේ. ඉතින් ඒ නිසා හම්බෙන්නේ උත්තරයක් නම් සාධාරණව දෙන්න තියෙන පිළිතුර තමයි. ඒක නැවත ඇතිවීමට මොකද්ද කළ යුත්තේ කරන්න. ඒ සඳහා තවත් පිටට යනවා නම් එදා මම මොනවද කරේ? එදා මේක හරියන වෙලාවේ මොන මොන වාතාවරණයකද මම භාවනාවට බැස්සේ කියලා ඒ කරුණු ටික සලසලා දෙනවා මිසක්කා එනත හේතු සම්පාදනය කරන මිසක්කා ඵල අපේක්ෂා කරන්න ගියොත් ඒක තමයි කාමී කියන්නේ. අපි මෙතෙන්දී 100ට 100ක්ම අවශ්‍ය කරුණු සලසලා දෙනවා. මොකද මම සැරයක් අත්දැකලා තියෙනවානේ. ඒ නිසා හේතු සපෙලා දෙන්න ඵල අපේක්ෂා කරන්න දුර. එතකොට ඒක ආධ්‍යාත්මිකයි. ඒක එතකොට ආගමනු. නමුත් අපේ හිත පුදුම කෑදරයි ඵල අපේක්ෂාවට. ඒ තමයි අපේ හිතේ තියෙන චපලක ඒකම ඉදිරියේදී බාධා වෙනවා. ඒ නිසා අපිට තියෙන එක විතකේ තියෙනවා හේතු සම්පාදනය කරන්න. අනෙක් හිතේ තියෙනවා ඒක හොඳ පැත්ත. අනෙක් හිතේ තියෙන චික්කේ එදා වෙච්ච කදාවේ නැණි කියලා දැන් ඒක ඵල අපේක්ෂාව නිසා කරදර කරනවා. ඉතින් මේ දෙක යෝගාවචර තේරුම් ගන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් පැත්තේ හේතු සම්පාදනයේ පැත්ත මගේ යුතුයකම. ඒකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. නමුත් ඒකට ඵල අපේක්ෂා කරන පැත්ත දකින්න අපේක්ෂා කෙරුවොත් අපේක්ෂා භංගත්වයක් වෙනවා. අපි මේ ජීවිතේම ඉච්ඡා භංගත්වයකට ඇවිල්ලා තියෙන තරම් දේවල් පතනවා අපි. කිසිම සුදුසුකමක් නැතුව කිසිම පිනක් නැති තියෙන ඉච්ඡා භංගත්වයකට කරන්න පුළුවන් උපරිම කළ මොනවත් පතන්නේ නැතුව ඉන්නවනම් රජ වුණා වාගේ. බුදු වුණා වාගේ. නිවන් දැක්කා වාගේ. ඒ නිසා මේක පිළිතුරක් කරගන්න. පිළිතුරක් කරන අනිත් දවසේ එදා හරිය වෙලාවේදී පසුබිම කොහොමද? අන්නේ පසුබිම පුළුවන් තරම් සපිරලා දෙල මේක නැවත නැවත ගන්න උත්සාහ කරන්න. මොකද ඒ ටික පිරිසුදු කරගන්න ඉස්සලා වයසට ගියොත් ලෙඩ වුණොත් මරණ මොහොතට ආවොත් ඒ ටික කරන්න හම්බෙන්නේ ඒ නිසා මේ වෙච්ච දේ හොඳයි. ඒක නැවත නැවත කිරීමට කළ යුතු අනුග්‍රහය පිණිස කළ යුතු දේ Tamandai තේරෙන්නේ. ඒක මතු කරගන්න අපි ඔක්කොටම සමාන ඥානයක් තියෙනවා. ඒ දේ නම් කරන්න ඕනේ, ඒ දේ කරන්න ඕනේ කොහොමද කියලා දැනගන්න බුදු කෙනෙක් ඕනේ. ඒක අපි manussත්වයේ සමාන ඥානයක් තියෙනවා. කියන ක්‍රම ක්‍රමසහවිද දැනගන්න. ඉතින් ඒ නිසා කියනවා අත්තිකේ උපඤ්ඤාතෝ මක්කෝ. යන්න ඕනේ නම් පාර තියෙනවා. ඒක තමයි අපේ යෝගාශ්‍රම සංස්ථාවේ අරගෙන තියෙන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. යන්න ඕනේ නම් පාර අපි මෙතෙක් කර ඉතින් නොමග ගියාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන ඥානෙ කවුරක්වත් ඥාන පිළිම ගතියක් නැහැ. කවදාකවත් බාල මහලු වයස වෙනසක් නැහැ. යන්න ඕනේ දෙන්න නැවත ඒකට අවශ්‍ය අඩුම කැඩම සකස් කරන එකට අනුග්‍රහ කරනවා කියන නිසා මේ ලියවණෙන් පේන දිනට වෙච්ච එක කරදරයක් වෙලා වගේ. අනේම ආව කොට ගන්න, බීර ගන්න, අඬා හොගාගෙන. හොම්බට දෙයක් දමලා හින්දි දෙනවා. තවත් ඉස්සරහ තව හරි ගියොත් තවත් චරිචුරු ගායි. චරිචුරු ගන්න නෙවෙයි තියෙන්නේ ඒක ඒකට අවශ්‍ය කරන අඩුම කඩමක දුන්න ඒක ජයසිරි මංගලම් කිව්වා ගියා. මොකද කියන්නේ? කැමති. කැමති. අපි යන ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රෑ දේශනා කළ ධර්ම දේශනයේදී දේශනා කළ පරිදි මොනවත් අරමුණු කිරි අරුමණකින් තොරව බලන සිටින සිටීමේදී අද්දුටු ආකාරයයි. විනාඩි 20ක් 25ක් අතර කාලයක් තුල අඟල් 24 ටීවී එකක් ප්‍රමාණයේ පළමු කළු පාට තිරයක රන්වන් පාට තරු දිස්විය. එය ටිකකින් නොපෙනී ගොස් රතු සහ නිල් වර්ණයක් තිරයේ ඉදිරියෙන් නැවත පසුපසටත් කිහිප වාරයක් පැමිණ එයද නොපෙනී ගියමි. ඒ වර්ණ ටික නොපෙනී ගිය පසු සුළු වේලාවකින් හොඳටම දාඩිය වැක් කරමින් මුළු ඇඟම දාඩියෙන් තෙත් විය. උතුරු සලුවද ගලවා දමා ඇස්සැර දාඩිය පිස දැමුවද දාඩිය බිඳක්වත් දමා නැත. ඒ නිසා පර්යංකෙන් නැගිට්ටෙමි. අද දින පර්යංකේ වාඩි වූ පසු සිත යටින් එක එක අන නිකුත් කරනවා. උදාහරණයක් ඔළුව කෙලින් තියන්න, ඉදිරිය බලන්න ආදී වශයෙන්. ඒ නිසා සිත වික්සිත වී පවතී. මෙය පහදා දෙන මෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිවන අවබෝධ වේවා. මේකෙත් හුරස්කතියක් තියෙන්නේ අරමුණු නැති වෙලාවේදී මට වෙච්ච දේ කියලා කතාව පටන් අරගන්න. ඒ උනට දිගටම අරමුණු කංගයක් තමයි විස්තර කරන්නේ. ඒ නිසා මාතෘකා තිබ්බේකට සාපේක්ෂ නැහැ. රචනයේ දිහා බලනකොට නමුත් වෙච්ච දේ වෙන්න පුළුවන්. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ භාවනාවට බාධාකුත් නැහැ. ඉතින් එතකොට හිත පිටිපස්සේ කොටසට හිතේ දුවොත් හිත කියනවා අර කරම මේ කරපන් කියලා. ඒ හිතම කියනවා වික්ෂිප්තත් වෙනවා. එතකොට මේ කියන හිතයි වික්ෂිප්ත වෙන හිතයි දෙකක්ද? නැත්නම් කාලය අනුව දෙකට බෙදලාද දේශය අනුව දෙකට බෙදලා නැත්නම් දෙකක්ද කියලා බැලුවොත් හැම වෙලාවෙම සදාචාරවාදියෙක් සහ කඩප්පුලියෙක් ඉන්නවා අපේ හිත ඇතුලේ. මේ පැත්තෙන් සදාචාරවාද වෙන්න හදනවා අතෙන් කඩප්පුලි වෙනවා. කඩප්පුලික වෙන්නන්නේ අපි. අනුන් ගැන කතා කරන්න යනකොට අපි සදාචාරවාදී තමයි ඉතරට දාගෙන යන්නේ. ඒ වුණාට හැම සදාචාරවාදයක් පිටිපස්සෙම ඒ කඩප්පුලි ගතිය තියෙනවා. නොකෑනවල් නොකෑමන දහබදුර පට්ටබඳුරු ගතිය. නැති එකෙක් නැහැ. එකියක්වත් නැහැ. මං හිතුවේ ඉතල මේ මට විතරයි මේක තියෙන්නේ කියලා. අවුරුදු 40ක් විතර හොලා බලනකොට හැම එකාගම මල්ලේ කිල්ලුවටයක් තියෙන හැම මල්ලෙම හිමුණු තියෙනවා. හැම එකීයකෙන් බලපුවාමත් ඒක එහෙමයි බුදුහාමුදුරුව අපිට අර බික්ණි බංගේ පෙන්ලා දීලා තියෙනවා ඒකෙත් ගන්නකොට හැම එකීයකගේ මල්ලෙත් කිල්ලෝටයක් තියෙනවා හැම කිල්ලෝටෙම උණු තියෙනවා. මේක වසංගත ජීවත් වෙන්න හදන. මේක 1918 මෙතන 1800 ගානක තමයි ස්නායු ශල්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ දකුණු මොලේ වම් මොලේ තන්නේ කර උරස් වෙලා තියෙන්නේ ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියන. එක පැත්තක් හරිම සදාචාරවාදී එනදී පිළිගන්න කැමතියි. අනික් පැත්ත හැම වෙලාවෙම වාද හැම වෙලාවෙම රණ්ඩු අරක බෑ මේක දියව මේක දියව කියලා රණ්ඩු කරනවා මේ දෙන්නෙක් ඉන්නවයි කියලා ඒක හෙලි කරන්න අවුරුදු 100 ගාණක් ගිහිල්ලා තියෙනවා හැම කෙනෙක්ගේම ඇතුලේ දෙන්නෙක් ඉන්නවා දෙන්න හරියටම හුරස් වෙලා තියෙනවා ඉතින් දෙන්නම ඉඳද්දිනේ අපි මේ ලස්සන ජොලියට ජීවිතේ ඉස්සරහටත් ඔගේ එහෙම කරතයි ඒ නිසා එක පැත්තෙන් කියනවා කෙලින් හිටපන් අනිත් පැත්තෙන් හිත වැක්කෙනවා මේ දෙක දැන් සරුවචනාන්ති මේකදී අපිට පෙන්වන්නේ පඨවි ධාතෝ කියවම එක පැත්තක තද ගතිය තියෙනවා එක පැත්තක මෙලෙක් ගතිය තියෙනවා. එක පැත්තක සුමුදු ගතිය තියෙනවා එක පැත්තක ගොරෝසු ගතිය තියෙනවා. එක පැත්තක බර ගතිය තියෙනවා එක පැත්තක සහැල්ලු ගතිය දෙකටම පඨවි ධාතු කියනවා. තේජෝ ධාතු වල මේ පැත්ත සීතල ගතිය තියෙනවා මේ පැත්ත උණුසුම් ගතිය දෙකටම තේජෝ ධාතු කියනවා. කම්පන ගතියයි ධර්ණ ගතියයි දෙකටම වායෝ ධාතු කියනවා. ඉතින් මේ ධාතු ගුණවල තියෙන තන්නේ කර උරස් වෙච්ච ගතියක්. ඉතින් මේක දැක්කට පස්සේ අලිය අවුලයි. බුදුන් කියන්නේ ධාතු ගුණ බලන්න. තන්නි ක්‍රම විරුද්ධාර්ථ පද දෙකක් එකට තියෙන. ඒ වගේ මේක වික්ෂිප්ත වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි හැටි. ඉතින් මේක දැක්කහම මේ හිතේ ස්වභාවය. මේක Tamanට කරදරයක්ද? එහෙම නැත්නම් මේක නොදැක්කා වගේ ගෙයි මුල්ලේ කුණු ටික වගේ වහලා තියන්න ඕනේ කරන්නේ. නැත්නම් එලි කරන්නද කියලා. එලි කරන හිටියොත් නිවන් දකි. වැහුවොත් පිළිකාවක් වටපත් වෙනවා. ඇතුළට ගියොත් මේක අර්බුදයක් වෙනවා පිළිකාවක් වෙනවා කොහෙන් හරි මේක එලි වෙන්න බෑ බුදුරජාණන් කියන්නේ එලි කරන්නේ එලි කරන්නේ කියන්නේ සත්පුරුෂ මණ්ඩලයක් ඉස්සරහා සීලවන්තව ඉඳගෙන ශද්ධාවෙන් යුක්තව සතියෙන් යුක්තව ඒකට කියනවා පාපොච්චාරණ කියලා ඒක තමයි අපි පිරිසුදු වීම ක්‍රමය ඒ නිසා මේක දිගට පවත්තන්න පවත්තන්න පවත්තන්න යනකොට ওই මල්ල හිස් වෙන්න පටන් ගන්නවා ওই තියෙන කුණු කන්දල් ටික අපි හිතනට ඒ සීග්‍රෙන් හිස්සෙනවා. ඉස්සර නම් පේන්නේ මේ මොහොත හිඳින්න හදනවා වගේ නිකන් ලේන වලිගකින් කවදාවත් ඉවර කරන්න බැරි වෙයි කියලා. නමුත් අපි හිතනට බොහෝම සීග්‍රෙන් හිස්සෙනවා. ඒකටයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් ඒක නිසා මේ දේවල් ලියන්න. ඉදිරිපත් කරන. ඒකල බලන්න මේ ඔක්කොම සෙල්ලම් ආසේ. එක වචනයක්වත් තියවිලා නැහැ ඉඳගෙන කර භාවනා මොකද්ද කියලා. මම කිරි මේ හුස්ම ටික බලපෙකද ඉඳගෙන ඉන්න එකද පිම්බීමේන වචනයක්වත් නැහැ. ගාං වල්පල් කතන්දනේ තියෙන්නේ. ඒ නිසා කමඨාන් වார்த்தාවට මුණ දුන්න බව අහපු බව දීම කිසිම තැනක නැහැ. කමඨාන් වார்த்தා ලියන්න උපදෙස් දීපු එකක් මතකවත් නැහැ. නිකන් කතන්දර ගොත ගොතයි ඉන්නවා. ඒත් ප්‍රශ්නයක් නෑ. අඩුවන්නේ එක වාක්‍යයක් ලියන්න මම මේ ඉඳගෙන බලන්න බැලුවේ හුස්ම දිහා කියලාවත්. වෙනු නෑ කියලා හරි. නැත්තම් මොකද්ද මේ? නිකන් වල්පල්. ඉතින් භාවනා මධ්‍යස්ථානවල ඕම වල්පල් කියනවා නම් ගෙවල් දොරවල ඉන්නකොට කියා ගන්න දෙයක් නැහැ. කිසිම තේමාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් යන්න කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියන. ඉතින් හරියට කාරණාවට සාපේක්ෂව කතා කරනවා කියන එක දඬුවමක් නෙවෙයි. මනුස්සයන් විතරයි කතා කරන්න පුළුවන්. කතා කරනකොට මේ මම මේ කතා කරන්නේ ඉඳගෙන භාවනාවේ. මගේ මූල කර්මස්ථානේ මේකයි. මම හිතේ දුපුවාම මට වැටුනේ මේකයි කියන එකවත් ලියන්නේ නැතුව මට කළු චිත්‍ර ටෙලිවිෂන් එකක් දැක්ක කහ පාට වුණා, නිල් පාට වුණා, අරක වුණා මේක උනායි කියලා කිව්වහම අපරාධ මේ අර මූලික කමටහන් දීපුවාලික. අපට ආදී අර කමටහන් වාතාවල් ලියීමට දෙන උපදේශ. ඒ වුණත් තරහ ගන්න එපයි කියලා තියෙනවා. ඒ වුණත් තරහ ගන්න එපා. මේකිනත් කවදා හරි පටන් අරගෙන අරමුණකට හිත දාගන්න පුළුවන් මට්ටමට ආවොත් ඔන්න වැඩමුළුව සාර්ථකයි. ඒ නිසා පශ්චාත්තාප වෙන්නේ නැතුව එකක් ලියන්න එක වාක්‍යයක් ලියන්න අඩු ගානේ මට හුස්මක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවක හුස්ම නම් මූල කර්මස්ථාන නැත්නම් සක්මන් කරනකොට එක පයක් තියෙනකොට හරි ගිය තැනකින් පටන් අරගන්න නැත්නම් මුස්පේන්තුයි කාලකන්ණී කැඹිරිල්ලක් විතරයි අපරාධේ පෑනයි අපරාධේ කොලේ අපරාධේ කාලේ. හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මොකද මේ වරද ගත්තොත් තමයි හදන්න පුළුවන්. ඒ නිසා කරුණාකර කමට අනුවාතය පෑන තියෙනකොට කොලේට තමයි අරමුණ ගැන පොඩ්ඩක් ලියලා ඉන්න. නැත්නම් අපරාධේ කාලේ නැස්සෙලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස ඉදිරියට සක්මන් කළෙමි. ඒ අවස්ථාවේදී සිත එකඟ කළ හැකිය. නමුත් දෙපය පොළවේ ගැටීමේදී ඇතිවන ස්පර්ශයන් මෙනෙහි කිරීමට යෑමේදී පළමු සිත වෙනස් වී යයි. වම දකුණ ලෙස මෙනෙහි කිරීමේදී ස්පර්ශය අමතක වන බවක් වැටහේ. මේ දෙක සමව පවත්වාගෙන යන්නේ කෙසේද? පහදා දෙන්න. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවායි පතමි. නෑ සමව පවත්වාගෙන යන්නේ කියලා කිසියෙත්ම කියන්නේ නැහැ. ප්‍රකට වෙන දෙයක් කියන්නේ. ස්පර්ශ බලන්න කියලා කිසියම් තැනක කියලා නැහැ. බලන්න පේනවනම්. පේන්නේ නැත්නම් බලන්න යන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම අවාරයට අඹ කනවා වගේ වෙනවනේ. වාරයට කත හැකි. ඒ නිසා පේන්නේ වම දකුණ වම දකුණ යන. ඒකට ඉස්සරහට ඒක පාර හැදීගෙන එනකොට ඊ ගාවට පෙන්වන්න ඕන දේවල් පෙන්නාවි. ඒ නිසා අමුඹ කණ්ඩ යන්න එපා. ඉදී ඉදිලා ඉදිනකන් ඉන්න. පෙනෙන්නේ දැනට වම දකුණ නම් ඒක හොඳටම ප්‍රමාණවත් ඒත් නැති උනත් මං අඩුවන ඇවිදිමින් ඉන්නවා කියන එක දන්නවනම් ඒත් ප්‍රමාණවත් නිසා නොපෙනෙච්ච කිසිම දෙයක් අමෝරාවෙන් ගන්න යන්න. මිරිකලා කඩලා ගන්නත් එපා. ගල් ගහලා කඩලා ගන්නත් එපා. ඒක ඉදිල වැටෙනකන් එන්නේ නිසා දකුණු සියල්ලම හම්බෙනවා. වම දකුණ දිගේ කොච්චර පියවර ගන්නක් යන්න පුළුවන් වුණාද? ඊට වැඩිය වම දකුණ බලමින් පියවර ගන්නක් වැඩි කරන කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එකයි මේ කොමටහන් වාර්තාවට දෙන්න තියෙන උත්තරේ. ප්‍රශ්න ඉවරයි ස්වාමින් වහන්සේ මේ යෝජනාවක් ගැන ආධුනික යෝගාවචරයන්ට කාලෝචිත නිවැරදි උපදෙස් ලබා දීම ඉමහත් පින්කමකි. ඊට පස්සේ සංශෝධන සඳහා යෝගී අප අලුයම හයට පින්වන්ත ස්වාමින් වහන්සේගෙන් අෂ්ටාංගික සීලය ලබා ගන්නෙමු. දානය ගැනීම පුටුවල සිටීමට සිදුවිය. යෝගී අය ඇඳන් පාවිච්චි වන නිසා අෂ්ටාංග සීලය වෙනුවට ආජීව අට්ටමක සීලය පිහිටුවීම සුදුසුයයි මාගේ අනුකම්පා අනුකම්පා සහගත ඉල්ලීමයි. නෑ මේක ඉතින් අපි රිට්‍රීට් එකේදී 60ක් කරලා තියෙනවා. ආජීව අට්ටම සීලය නෙමෙයි අපි 60ම කෙරුවේ 160ම කෙරුවේ උපෝසත අට්ඨාංග සීලය නිසා සිල්ලරකට පුටුවක වඩනවා කියන එක ප්‍රශ්න වෙන්නේ නැහැ. පුටුව උච්චාසයන මහාදායන වෙන්නේ නැත්නම්. ඒක නිසා මෙහි තියෙනව අපේ දැනුමේ හැටියට. උච්චාසයන මහාසයන වලට වැටෙන්නේ නැහැ. ඒක නිසා මිත්‍තික් කරපු රිට්‍රීට් වලට කරන ගෞරවයක් වශයෙන් අපි ඔහොමම යනවා. ආජීවට්ටමක සීලය කියලා කියන්නේ ඒක gedara dorari කරන නිත්‍ය සීලයක්. මෙහෙදී අපි කරන්නේ අර වගේ මේ උපෝසතාංග සීලය සමාදන් කරන එක කාරුණික වුණත් ඉල්ලීම පිළිගන්න විදියක් නැහැ. එච්චරයි කියන්නේ. ලිඛිත ප්‍රශ්නේ එච්චරයි ස්වාමීන් වහන්සේ. අපිට තියෙන තව විනාඩි 20ක විතර කාලයක් කාට හරි තියෙනවා නම් මේ දීපූත්‍ර පිළිබඳව හෝ අලුතෙන් ප්‍රශ්න පිළිබඳව හෝ නැත්නම් කල්තබු ප්‍රශ්න පිළිබඳව කට උත්තර දෙන්න කරුණාකර ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා හිටමු ධර්ම සාකච්ඡාවක නාමයෙන් එන්න ස්වාමීන් වහන්සේ මම මේ භාවනා වැඩසටහනට පළවෙනිම සම්බන්ධ වුණේ මම පළවෙනි දවසේ නම් කිසිම දෙයක් දැන සිටියේ නැහැ. පින්න ස්වාමීන් වහන්සේ කිව් පරිදි පරිලක්ක භාවනාවට වාඩි වුණාට පසුව හිත කොච්චර තැම්පත් කරගන්න බැරි වුණා. පළවෙනි දවසේ නම් ගොඩාක් අපහසුතාවයකටපත් වුණා මම. දෙවෙනි දවසේ වහන්සේ කියපු විදිහට වාඩි වෙලා එම වාඩි වෙලා දැන නමාගෙන සිටන විට ඒ කයට මම හිත යොමු කරා යොමු කරලා පැය විනාඩි 10ක් 15ක් වගේ යන විට මට දැනුණා මගේ හුස්ම රැල්ලක් එනවා බැලුමක් පොම්බනවා හා සමානව හුස්ම රැල්ල දැනුණා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේ පපුව ගැහෙනවා වගේ දැනුණා ඒ අතරතුරේම ඇඟ පොතේ වේදනාවක් දැනුණා ඒ ටික වෙලාවක් එය මෙනෙහි කරගෙන යනකොට මේ කය වේදනාව දැනුනේ නැහැ මට. සම්බරල නිකම් හසේ මත රසණයක් රසණයක් වගේ දැනුණා. ඒ ටික වෙලාවක් ඉතින්ට ඇවිදින් හිත පිට වෙන සිටනකොට මට කිසිම දෙයක් තේරෙන්නේ නැතුව ගියා විනාඩි 20ක් අතර වගේ. නිකන් උඩ උඩක ඉන්නවා වගේ මට මේ කය කිසිම දෙයක් මට දැනුනේ නැහැ. ඒ ටික වෙලාවකින් හිස විසිරලා ආපසු මගේ කයේ වේදනාව දැනෙන්න ගත්තා. එය මට පහදා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. එය මට ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන දේ පහදා මේකෙන් සාමාන්‍ය පටන් ගන්න කෙනෙක්ගේ හැටි මට මතකයි අපි දෙවෙනි අවුරුද්දේ ඉඳද්දී ওই භාවනා වැඩසටහනට එන්නේ කිව්වා. මාත් ගිහිල්ලා වාඩි වුණා. ආම්සු කෙනෙක් ඇවිල්ලා භාවනා කරන්න කිව්වා. ඉතින් ඒ වල් බూరు කාලේනේ මෙලෝ දෙයක් තේරෙන්නේ ඒ මදිවට ඒ හාමුදුරු වුණාට පස්සේ මොනවද දන්නේ කියලා ඇහුවා. දැන් කාලා වරෙන්කෝ දැන් මං හිතුවේ නිකන් ඉඳගෙන ඉඳලා හරියයි කියලා. ඉතින් මං කෝ මං ඉඳගෙන හිටිය නිඳ ගියා වගේ දන්නා ඊට පස්සේ එච්චරයි දන්නේ කියලා. හාමුදුරු මිනි දුර දුර දිග ගියෙත් නෑ උනේත් එච්චරයි. ඉඳගත්ත මොන වුණත් දන්නේ. එසේ නිල්ලඹ ගියා. නිල්ලඹ ගියාට පස්සේ කවුරුත් එන්නේ නැහැ කමට හන්දෙන්න. ඉතින් ඔය ගිහිල්ලා ජොලිය මොනාරි කාලා පෑ හතරයි භාවනා කරන්න තියෙන්නේ. ඔය ඉඳලා එනවා. එක දවසක් ගොඩින් මාත්‍යා කියලා ඊයේ පැවිදි වෙච්ච ජර්මන් හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වා ඔයා විතරයි කලු කෙනෙකුට ඉන්නේ ඔක්කොම ජර්මන් කට්ටිය. මොකද්ද කරන භාවනාව කියලා. මඩ අපහසුකටපත් වුණා මම දැන් මොනවද කියන්නද කියලා. උත්තර දෙන්න දන්නේ ඊට පස්සේ මං ඉතින් නිකමට නිකන් කිව්වා ආනාපාන සුති. ආ හරි වටිනවා. බොහොම හොඳයි කියලා. ඊට පස්සේ ඒවා දැන් කරනකොට මොකද වෙන්නේ කියලා. මං ගා මොනවක්වත් තේරෙන්නේ නැතුණු. අෂා. හරි හොඳයි කිව්වා. මම දැනගත්තා සුද්දට වැරදිලා මේක එහෙම වෙන්නේ කොහොමද දැන් භාවනා කරනකොට මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මූල ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා සුද්ද දිහා බැලුවට පස්සේ කිව්වා මේ කර කර ඉන්න අරමුණ නොපෙනී යනවා කියලා කියන්නේ භාවනාවේ ලොකු දියුණුවක් කියලා. එතනින්ම කතා ඉවරයි. මම දැනගත්තා මේක හරියන වැඩක් නෙමෙයි. මේක සුද්දට තේරෙන්නේ නැහැ. ආයේ භාවනා කර කම්ඩහන සුද්ද කරන්න ගියේ නැහැ. පැවිදුණාට පස්සේ ලොකු සාංශික පොතේ ලියලා තියෙනවා. ඉස්සලා ගොරෝසුට අරමුණ පේනවා ඉන්ටෙන්ට ඉන්ට සිව් වෙනවා කියලා. ඉතින් පස්සේ මට තේරෙන බලනකොට ඔක්කොටම හරි කියලා තියෙන මටයි වැරදිලා තියෙන්නේ. ඉතින් ඒක කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ එක්කෝ අරමුණ ඉන්ටෙන්ට ලොකු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට අරක වෙන්න ඕනේ මේක. අපි හිතන මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. එල්ගමින් කරන භාවනාවේදී වෙනසානස භාවනාව මම දැනගෙන සිටියේ නැහැ. මම වම දකුණ කියලා තමයි පටන් ගත්තේ. ඒ කරගෙන යනකොට ටික දුරක් යනකොට මට මේ හරියට දැනෙනවා මේ ඔරේ ඉස්සලගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඒක ගැන හිතලා ඊට පස්සේ වෙන වෙන අරමුණුත් ගොඩක් එනවා. ඊට පස්සේ ආයෙමත් මම මේ භාවනා කරන්න ඕනි කියලා හිතාගෙන ආයෙ මං අරමුණ එක තැනකට අරගෙන ටික වේලාවක් කරගෙන යනකොට කයේ චූටි වේදනාවක් නැතුව යනවා. ආයෙ ටික වේලාවක් යනකොට ආයෙ වේදනාව දැනෙනවා. ඊයෙනම් මට වේදනාව තදින්ම දැනෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවත් මට අහන්න බැරි තරම් තත්යකට මේ උරේස් දෙක මට හරිම සන්තෝෂයි. උරේස් දෙක පැක්කම හැදුන ස්වාමීන් වහන්සේ මම මගෙත් එක්ක ආපු කෙනාටත් මට කොහොම මට හරිම අපහසුතාවය යාමට කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලේ දැඟලිය කියලා මට ඉන්න බැරි තරම්ම මේ උරේස් දෙකේ වේදනාව දැනෙනවා වහන්සේ මට යන. ඒකට මොනවද මේ වෝල්ට් ආරන් ගන්න. උරිස් දෙක වෙනදක් දැනෙන්නේ නැහැ. භාවනා කරනකොට විතරයි දැනෙන්නේ. අනික් වෙලාවට මේ දෙක ඕකෝඩ දෙක දරුවෝ දෙන්නේ තියන විදිහට මොකුත් දැනෙන්නේ නැහැ. අකුසලයට මේ කය ඕන තරම් ලෑස්ති. භාවනා කරනකොට දැනෙන මේ වේදනාව සතිය තින් බාට ලකුණක් කරගන්න. වේදනාව හොඳට උග්‍ර වෙලා තියෙනවා නම් සතියේ ඵලයන් කිව්වත් යන්නේ වේදනාව ආපු වෙලාවේ දැන් සතියේ ගියොත් වෙන මොන හරි පොඩ්ඩක් බලපංකෝ පොඩ්ඩක් මේ ගෙදෙට්ටම් වෙලා ඉනි ගිහලා එළියට වරෙන් කියලා එළියට ගිහලා වරෙන් යන්නේම නැහැ. ඒ නිසා ඒක වාසියට හරව ගන්න දන්නවනම් ඒක මේ භාවනාවේ දිනුවා සතියේ දිනුවා එහෙම නැත්නම් කයත් එක්ක ආදවීමේ ලක්ෂණයක් විදිහට දන්නවනම් අපි ඔක වාර්තා කරන්න හරි සන්තෝෂයි. එහෙම නැත්නම් ඉතින් බලන්නකෝ භාවනා කරන්න ගියාම රුස් දෙකේ අමාරුවක් දැනෙනවා. උරුස් දෙකක් තියෙනවා කියලාවත් දන්නේ භාවනා කරොත් විතරයි. ඉඳ ගන්න ගියොත් ඔන්න දනිස් දෙකක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ වගේ මේ ශාරීරියේ තියෙන මේ දේවල් අපේක්ෂා කරන්නේ මේවා පැමිණීම භාවනාවට අරියාදුවක් කියලා කිව්වට මේකමයි භාවනා ජීවනෝ. මොකද අනික් වෙලාවට 80 ඉන්න වෙලාවට අතීතය ගැන අනාගතය ගැන හිතුවා මේවා තියෙනවද දන්නේ නැහැ. අපි දාන් දාන් ලැල්ලක් ගාව ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නේ කැරම් බෝඩ් එකක් ගාව ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නේ චෙස් බෝඩ් එකක් ගාව පැය ගණන් යනවා දන්නේ නැහැ. භාවනා කරන්න යනෝනේ එක විනාඩිය යන්න පැයකමාරක් විතරයි. එනිසා පින්න ස්වාමීන් වහන්සේටත් මේ ගෞතම සසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මාත් කියනවා ඊට වැඩිය කොන්දේ අමාරු ඒවා. ඊට වැඩිය උනිස් අමාරු බැමිනේවා. ඊට වැඩිය අතන ගැක්කු මෙතන වැප්පුරුම් ඕඩි තරම් පළච්චාවස. එච්චර තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එනිසා මම දන්න කියන කවුරුත් ඉන්නේ නැහැ භාවනාවට. මම ආපු ගමම කියන කෙලවිච්චාවයි කියලා කියනවා. හරිම සන්තෝෂයි. ඒක තමයි වෙන්න ඕනේ. වෙන්න තියෙන මගදී ඔක්කොම ටික මෙහෙදි වෙන්න ඕනේ. ඔක්කොම දුර්ගලකම් එන්න ආරින්න ඔය කොයි එකක්වත් භාවනාවට අනුද්දයක් නෙවෙයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්. වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න. මම මේ අපහසයටපත් කරන්න කියනව නෙවෙයි. අපි අපි මේව කතා කරකම. එතකොට අපිට බය වෙන්න දෙයක් නෑ. අපිට gedara ගෙනියන්න සැකයක් ඉතුරු වෙන්නේ නෑ. භාවනාදී ඕන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ධර්ම ආරක්ෂාව යටතේ වෙන්නේ. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නෑ. හොඳයි වෙන විශේෂයෙන් කතා කරන දෙයක් නැත්නම් අපි කාලේ ගන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ කවදාවත් භාවනා කරලා තිබුණේ මේ පළවෙනි භාවනාව තමයි. එහිදී මම මට ලැබිච්ච උපදේශණු උත්සාහ කරා උත්සාහ කරා මට පළවෙනි දවසේ පොඩ්ඩක්වත් මේ හිත එකතැන තියාගන්නම බැරුව ගියා. ඊට පස්සේ හරි හිත කලකිරීමෙන් හිටියා. ඊයේ දවසෙත් ගොඩාක් උත්සාහ කරා උත්සාහ කරා හිත එක තැනම තියාගෙන ඉන්න ඒත් වැඩක් වුණේ නැතුව ඉන්නකොට ඊට පස්සේ මං ඕන දෙයක් වෙද්දෙන් කියලා හිත තියාගෙන ඔහොමම ඉන්දියා එක තැනට එක පාට මට දැනුණ බඩේ පිම්බෙන ගතිය දැනුණා ඊට පස්සේ ටිකක් වෙලා යද්දී ඇඟට කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ගිහිල්ලා නිකන් මාව උඩට යනවා වගේ දැන මං සාමාන්‍යයෙන් එක තත්පරයක්වත් එක තැනක ඉන්න බෑ කකුල් කැක්කම අන්දටම තියෙන කෙනෙක් එක විනාඩියක්වත් එක විදිහකට ඉන්න බෑ කැක්කුමයි. නමුත් එවලේ මට එකපාරටම මේ කැක්කුම මුකුත්ම නැතුව ගිහිල්ලා නිකන් හරි සහැල්ලුවක් දැනෙලා මං හිතන විදිහට මං පැය භාගයක් විතර ඒ විදිහටම ඉඳියා. ඊට පස්සේ 11 10 මාරට පමණ වගේ. එතකොට ඉතින් ඊට පස්සේ පාට මාව ආය නැවත හිටපු තත්ත්වයට ආවා. ඊට පස්සේ ඉඳලා අද මේ වෙනතුරුත් උත්සාහ කරනවා උත්සාහ කරනවා ඒ විදිහට යන්න කියලා තාමත් මට කරගන්න බෑ. ඒ විදිහට යන්න නිකන් ඉන්න පුළුවනි. හිත යන්න නැතුව ටිකක් වෙලා තියාගෙන ඉන්න පුළුවන්. නමුත් අර තත්ත්වෙට නම් තාම යන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. මට ඒ ගැන පහදා දෙන්න. ඒ වගේම සක්මන ගැන නම් මට තාම මේ ඒ ගැන හැඟීමක් ඇති වෙලා නැහැ. කොච්චර කරනවා පැය විනාඩි 45ට සක්මන් කරනවා. ඒත් ඒ ගැන තාම අවබෝධයක් ඇති වෙලක් නැහැ තාම කොච්චර උත්සාහ කරත්. ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ධක්මන වීඩියෝ එක පෙන්වෙන්නේ නැද්ද කටේ? ඒක තමයි අපිට පෙන්වන්න තියෙන හොඳම දේ. මොකද මේ බණ දේශනා කරනකොට කොළ කියනකොට වැඩි වැඩි ඒකේ සිංහල ඉංග්‍රීසි එකයි බලනකොට බොහෝම තොරතුරු සහිතයි. ඒ නිසා තොරතුරු ප්‍රතිපල නැති වෙනකම ධක්මන කරන්න. එතකොට පරියන්ඛ ගැන කියන්න තියෙන්නේ එක සැරයක් හරි වෙච්ච කෙනාට තේරෙනවා අවශ්‍ය පසුබිම ලැබුණොත් ඒ දේටපත් වෙන්න පුළුවන් පින තියනයි කියලා. ඒක මේ පිට දෙයක්වත් කවුරුත් දෙන දෙයක්වත් නෙවෙයි. කරුණු එකලාස වෙච්ච ගමන් මේකට යනවා. ඉතින් මේ කරුණු එකලාස වෙනමයි කියන එක අපේ පාන්නේ යට නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි කරණ තියෙන එක සැරයක් හරි කියලා පස් තියෙනවා මේ ඉතින් එකඟ වෙනවා කියන එක අමෝරාවක් මේ කරගන්න පුළුවන් කියලා. දෙක කරදරයක් ඒ කියන්නේ හිත එකඟ වෙන්නෙම නැති කෙනෙකුට නිතරම කකුල් වේදනාවක් තියෙනකොට ඒක තප්පරයක් වුණත් විශාල සතුටක් ඇති වෙනවා. කවදාකවත් නැතුනේ මේක වෙන්නේ කියලා. තුන අපි තව කෙනෙක්ගෙන් අපේක්ෂා කරනකොට ඉදකට කලබල හිටපන් කියලා තමන්ගේ කකුල් වේදනාව දන්න කෙනෙකුට නම් තියෙනවා ඔය කොච්චර ආවාද කරත් කොච්චර තරවටු කරත් කරන්න බෑ. අපි ළමයි හදනකොට ශිෂ්‍යව හදනකොට කියනවා මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා. කියවට කොහෙද හරියන්නේ? අපිට තේරෙනවනේ මේ වැඩ කරන්නේ 아무තු තාලයකට කියලා. ඒෂා භාවනා කරන කෙනාට පළවෙනියෙන් මේ වගේ අවස්ථාවක් හම්බෙච්චාම ඒක පුදුම සිලිලාරයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ දිගට මේක ගන්න හිතෙනවා. ඉතින් ඒ ඒ ඉල්ලීමම අවශ්‍යතාවයම තමයි ඊගාව දවසේ හිත වික්ෂිප්ත කරන්න හේතු වෙන්නේ. නමුත් Tamanට ඒක විචල්්‍ය සාධක හරිය වෙලාවේ කරුණුකාන පැවිච්ච වෙලාවේ ආයෙත් ඒක එනවා. හැබැයි මේම කර කියන්න පුළුවන්. තමන්ගේ ඥාණයෙන් ආයෙත් එක තුනයි කියලා හිතනකො ආයෙත් ආවයි කියලා ඔය පළවෙනි දවසේ තරම්ම සිල්ලාරයක් එන්නේ හැබැයි සතුටක් ඇති වෙනවා මට පුළුවන්කම තියෙනවා කියලා. ඊට පස්සේ ආ උත්සාහ කරනවා හේතු කරුණු සපෙලා දීලා පුළුවන් තරම් ඒ දේ එන්න. ඒක හරියට පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ. හැම වෙලාවෙම ගන්න බෑනේ. ඒකට කීයක් જાති පේ වෙලා ඉන්න ඕනේ. දන්න මිනිහට නම් අනික් අයට වැඩිය ඉක්මනට පදම ගන්න පුළුවන්. ඒත් එයාට හැමදාම ගන්න බෑ. එනිසා මේක යෝගයක්. මේක පදමක්. ඒවා මේ එකලස් වීමේ තමයි භාවනා තියෙන. අපි එක්කෙනෙකුටවත් නැතිකමක් නෑ. හැම කෙනාටම තියෙන නිසා මුස්ලිම් මිනිසුන්ට පැහැදිලිව කියන්න පුළුවන් භාවනා කරන්න හරියට ඉඩ තියෙනවා. කතෝලික මිනිසුන්ට පිළිකා කියලා මේ මැරෙන්න ඉන්න කෙනෙකුට බය නැතුව කිය හැකි ඒයි පසිකෝ. ඒව මොනවත් නැත්නම් මේ මීටියත් බර දෙන්න පුළුවන්. ඒ නිසා මේකට බෞද්ධ වෙන්න ඕනේ. මේක මේ හතර වර්ගයේ මෙහෙම මෙහෙම වෙන්න මොකක්වත් නැහැ. එනිසා ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් සම්පූර්ණ අහඹුවක් මේකේ තියෙන්නේ. අන්නේ අහඹුව නැවත නැවත ගන්න කටයුතු කරන අපි ඒ ලදරුවෙක් වාගේ අහිංසකව නිර්හංකාරව කටයුතු කරන මිසක මම මේ දෙකරුව මට මේක දීපියන් කියලා ඉල්ලන්න කාගෙන් ඉල්ලන්නේ ඕක කොයිටත් වැඩිය තද අමාරුවකටපත් වෙනවා කාටට කියලා දෙන්න කියොත් එහෙම. දැන් කාටට කියන්න කියොත් එහෙම දැන් මෙහෙමයි මෙහෙමයි භාවනා කරන්න කියලා කොහෙන් පටන් ගන්නද? ඒ නිසා හොඳට පටලවකම් කරන්න. කරලා මැරෙන්න ඉස්සෙල්ලා එක්කිනුට හරි කියලා දෙන්න. නැත්තම් එහෙම මේ પરම්පරාව නැති වෙනවා. ඒක ඉස්ලාම් වෙන දවසේ මේ වෙන දවසේ එනකොට පේනවා මේ කොච්චර අහම්බයක්ද කියලා. ඒ උනාට පස්සේ කවදාද ප්‍රතිඵලයක් අරසෝ හොන්තටම තේනවා කවුරුත් මේ සුභාදින්දන එකන් දීප එකක්වත් දාන දීපු පින්කමක් මොකක්වත්ම නෙවෙයි මේක මේකෙම උපේන එකක් මේක වෙන දෙයකින් හෙට්ටු කරන්න බෑ මම ධම් මෙච්චර දෙන්න මට තා බාහන මෙච්චර හම්බෙන්න ඕන කියලා වැඩක් නැහැ කතා කරන්න බෑ හරි ගියාට පස්සේ තේරෙනවා දෙවන්නේක් සම්බන්ධ නැහැ පිට මොනක්ක සම්බන්ධ නැහැ එකලස ආවොත් ආව නැත්තර නැහැ ඒ නිසා පැමිණුවාට පස්සේ මතක තියාගන්න මට පින නම් තියෙනවා. මම නැවත අනුග්‍රහ කරලා මේ එකලස ගන්න ඕනේ. එකල ගත්තට පස්සේ ඒ කියන්නේ අනාත්මව විධාන කරන්න නැතුව ඉන්නේ. විධාන කරලා එනේ දේවල් තමයි ආත්මීයදී. මේක අනාත්මයි. හැබැයි විධාන කරලා දෙන ගන්න දේවල්ටදී බොහෝම බොහෝමත්ම ධර්මයේ ආගමන රූපයි බොහෝම ශාස්ත්‍රීයයි. එතකොම කකකකයන් වෙනම නොකරන්නේ. වෙන ඔයිට වැඩි මොකක්ද සාතිකයක් නැහැ. ඕක කකාකකය අනේකමයි තියෙන්නේ. ඉතින් පිස්සුද කියලා හිතන වෙලාව. ඇත්තටම පිස්සු තමයි. පිස්සු නැත්නම් මේ ගෙදර ගිහලා ෂෝකෙට කාලා බුදියන්න පුළුවන්කම තියෙද්දි මේ කෙලින් කටින් ඉඳගෙන කරන වදේ. හැබැයි ඒක නිකන් කුඩු ගැහුවා වගේ වැඩක්. එක කුඩු මුලක් ගහපු එකට ආය මොන ජාසින ගොඩ ඒමනක් නැහැ. මාත් බලන්නේ කොහොම හරි එක මුලක් විකුණා ගත්තොත් දැන් මේ ඇවිල්ලා එක වේලක් කාපු එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක කොයි පැත්තේ ගිහිල්ලා විසිකරුවත් ඔළුව මෙහෙට දාලා තමයි වැටෙන්නේ. අර ගෙම්බෙක් විසිකරාවා. මං කරන්නේ කොහෙන් හරි ඉතුරු වෙච්ච බත්තියක් හරි කන්න දෙනවා. එක වේලයි කන්නවල. ඊට පස්සේ මේ පැත්තට එනවා. ඒ නිසා ඔය කුඩු මුලක් ඔය ඉස්සලා හොඳට ගහලා මොදල කුඩු පාරක් වැදිලා කාට හරි විකුණ ගන්න බලමු කුඩු මිලක්. මැරෙන්න ඉස්සලා විකුණ ගන්න. ඒ නිසා ඔයින් යහන මට කියන්න දෙයක් නෑ. ඕකම නැවත නැවත කරන්නේ. විදින්න ඉගෙන ගන්නවා වගේ විදිසියන් ඉගෙන ගන්නවා වගේ හරි ගියොත් හරි එතකම පුරුදු කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් සන්තෝෂය අලුතෙන්ම කට්ටිය ඇවිල්ලා එහෙම එක පාට දඩස් ගලක වතුරට වැටෙනවා වගේ කලබලලා දම්බි ගන්නවා දකින්නකොට මට හරි සතුටක් තියෙනවා. අලුතෙන් කට්ටිය ගෙනාවට මේ මල්කාන්තට ස්තුතිය කරනවා. හරි? එච්චරයි. වෙන කාටවත් නෑ කියලා මං හිතනවා. එතකොට අපිට පැයක් විතර ගරු ස්වාමීන් වහන්සේ මීට කලින් කතා කළ මහත්මියට ඉස්සෙල්ල මහත්මිය කිව්වා එයාට වේදනාව නිසා වහන්සේගේ දේශනේ අහගන්න බැරි වුණයි කියලා. මම ආඩම්බරින්ම කියනවා ඊයේ වහන්සේගේ දේශනය භාවනා කරනවට වැඩිය මට සමාධිගත වුණා. හරි ආසාවෙන් ආසාවෙන් ආගෙන හිටියයි කියලා. ඊළඟට වහන්සේ එහිදී දේශනා කළේ කීනාශ්‍රවයන් වහන්සේගේ අසුරේ දසුත්තර සූත්‍රය. එතෙන්දී වහන්සේ දේශනා කළා නිසීදති පල්ලංකං ආභුජිත්තා කියලා අර කෙනෙක් භාවනාවට යොමු වෙන තැන. ආභුජිත්තා කියන වචනේ තේරුම ස්වාමීන් වහන්සේ මම මට පැහැදිලි වුණේ නැහැ. ඒ මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ සංස්කාර. සංස්කාර කියලා කාය සංස්කාර, වචී සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර. එතින්ද ස්වාමීන් වහන්සේ මම අහලා තිබුණේ මනෝ සංස්කාර කියන එකයි චිත්ත සංස්කාර දෙකක්ද ඒක මගේ වැරදි විග්‍රහයද දන්නේ නැහැ එතන. ඒ දෙවෙනි ප්‍රශ්නට සංස්කාර පිළිබඳව පොඩ්ඩක් වදාරන්න කියලා. කාය මනෝ සංකාර චිත්ත සංකාර කියන දෙකම මම එකයි තාක්ෂණික වචන උඟක් කරලා දෙක පාවිච්චි කරනවා දෙකෙන් මේක අදහස් වෙන්නේ ආභුජිත්වය කියලා කියන්නේ හිතට කයට හිත ආපු වෙලාවේ හිතට ඒක සටහන ගන්න කියලා කියනවා ආභෝග කරන්න කියලා කියනවා ආභෝග කරනවා කියලා කියන්නේ කැටකිරිල්ලක් Tamange පැටවුට් ටිකට ඛණ්ඩ හොයන්න යනකොට කූඩුවෙන් ඈත අත්තකට ගිහිල්ලා කූඩුවේ චීන ස්වභාවය හිතර ගන්නවලු. ඇරලා ගිහලා කෑම හොයාගෙන එනකොට ආපහු ඒ අත් ඉඳලා කූඩුවේ හැඩේ බලනකොට කූඩුව ඇවිසිලා තිබුණොත් යන්නේ නැතුළු ඒ පැත්තට. ආයේ බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. කූඩුව කඩලා මොකක් හරි කාලා. ආභෝග කරලා පිටත් කරන්න එනකොට කූඩුව අරතාවටම තිබුණොත් ඒකේ ළඟට ගිහිල්ලා එතකොට දන්නවා කූඩුවක් දෙන පැටවුක් තියෙනවා කියලා. නැත්තම් මොකෙකට ඇවිල්ලා ඉන්නවා. ආයෙ කිරිලි බලන්නවත් නැතිලු. ඒ නිසා යන්න ඉස්සෙල්ලා මේක ආභෝග කරලා යන්න. මුදලාලි කඩෙන් එළියට යනකොට අල්ලි පෙට්ටිය උඩ පරිප්පු වැටයක් නමලා තියලා යනවලු. ඉහිලා එනකොට පරිප්පු වැටේ එතනම තිබ්බොත් අල්ලි පෙට්ටුව අත ගාලා නැහැ. නැත්තම් එක්කෝ හාමිනේ අත දාලා. එහෙනම් ඉදර කඩේ වැඩ කරන කොල්ලෙක් අත දාලා. අර ලාච්චු අදිනකොට පරිප්පු වැටේ හෙල්ලෙනවනේ. ඉතින් මේ වගේ ආභෝග කරන්න කියනවා පින්ඳ පාති කරලා යනකොට පාත්‍රය තියලා යනකොට පොඩ්ඩක් බල්ල යන්න කියනවා. ඒ තිබ්බ විදිහට පාත්‍රය තියෙනවනම් පිළියර ගන්න දෙයක් නැහැ. තිබුණ විදිහට තිබුණ නැත්තම් මේක පරීක්ෂා කරන්නයි කියලා තියෙනවා. ඒ කැමයකට මොනවද දාලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා අපි ආභෝග කරන්නේ කයට හිත එන්නේ නැහැ කවදාකවත් හිතේ. ආපු වෙලාවෙක හිතට ගන්න කියනවා. මොකද හදිසියකදී මේක උදව් වෙනවා. ඒ නිසා ඒ ආභෝග කිරීම ආභුජිත්වා කියලා කියන එක නෑ අපි කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්නේ අපි. ඔහේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා කොහෙන් පටන් ගන්න මොන වුණත් දැන්. මේක මේ ප්‍රත්‍යක්ෂණය කිරීමේ ක්‍රමයක්. මම ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දන්නවනම් කොහොමද මට වැටෙන්නේ? හිටගෙන ඉනකොට හිටගෙන බව දන්නවා වැටෙන්නේ කොහොමද කියලා ඒ ආභෝග කරලා බැලුවොත් පේනවා ඉරියව්ව මාරුණාට මේ ජීවත් වෙනවා වැටෙන්නේ එකම තාලට හැම කෙනාටම කොයි වෙලාවෙ. යහන පිටින් ભેදයක් නැහැ ඒකේ. පාලමාලු වෙනසක් නැහැ. ඒ නිසා ආභෝග කිටිම දන්න කෙනා වරින් වර වරින් වර ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි අරහේ අන්දමන්ද වෙලානේ ගත කරන්නේ. ඒ නිසා මේ ආභෝග කරනවා කියන පදේ වැඩි ඔය සත්‍යපට්ඨාන සූත්‍රයේ එච්චර විස්තර වෙන්නේ නැහැ. නමුත් භාවනා කරන එකට ආභෝග කිරීම දන්නවනම් නිවන කනගාව. කිලේශයක් ආවත් කිලේශය ආව බව දන්නවනම් ඒක කුසලයක්. ආනපනිය ආවනම් ආනපනිය දන්නවනම් කුසලයක්. වම තිනනට වම තිනන දන්නව කුසලම තික ආභෝග කරන්නේ නැත්නම් ඒක එක්ස්පීරියන්ස් එකට කවුන්ට් වෙන්නේ නැහැ. ඒක නිකම් නිකම් දැක්කට ගරු කරන්නේ නැහැ. ඒක නිසා ඒ ආභෝග කිරීම දන්නවනම් විතරයි භාවනා කුසල සමාදන් වීමක් සිද්ධ වෙන්නේ. දැන් අපි එහෙනම් මෙතනින් අපේ සාකච්ඡාවේ නිමාව තටහන් කරනවා පැයක පමණ කාලයක් තියෙනවා අපට සක්මණ සඳහා අපි නැවත තුනට රැස් වෙනවා පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි